හාමි වූ කෙනෙක්. පසු කාලීනව එතර රටවල මේ ගුවන්විදුලි කලාව වඩාත් රසිකයින්ට ශ්‍රාවකයින්ට සමීප කරලීම උදෙසා කිසියම් විදිහක සරල නිවේදන කලාවක් හඳුන්වා දුන්නා. හැබැයි ප්‍රේමගීත දල්විස් එතර පුහුණුවකට කවදාවත් ගිහින් යන්නේ නැතුව ඒ වගේම එතර ගුවන්විදුලියට සවන් දෙන්නේ නැතුව ඔහුම ස්වේච්ඡාවෙන් තමන්ම හිතලා මේ නිවේදන කලාවේ සරල කිරීමක් ලිහිල් කිරීමක් වගේම ශ්‍රාවකයාට සමීප වීමක් පිළිබඳව හිතලා මේ නිවේදන කලාව ඒ පැවති සාම්ප්‍රදායික හිරකූඩුවෙන් නිදහස් කරගත්තයි කියලා කියන්න පුළුවන්. පසුව රූපවාහිනියේ ඒ පෙරලියම ඔහු කළා. ප්‍රේමකීර්ති හොඳ කවියෙක්. ඔහු සිංහල අවුරුද්ද ගැන ලියපු කවි පන්තියකින් එක කවියක් මම ඔහුව හඳුන්වා දෙන්න ඉදිරිපත් කරන්න කැමතියි. ඔහු ලියනවා සිංහල අවුරුද්ද කියන මාතෘකාවෙන් ලියන කවි පන්තියේ අවසාන කවිය මට නැත මමක් මට මේ අවුරුද්ද කිම සිතමින් සිටින කල මව් කිරි එරෙන ලැම දරුවන් හදා යුද බිමකට යවන හැම ඔක්කොම මව්වරුන්ගේ පා වඳිමි මම. මේ කොච්චර අපූරු යෙදුමක්ද? දරුවන් හදා යුද බිමකට යවන හැම ඔක්කොම මව්වරුන්ගේ පා වඳිමි මම. මේක අර මානව දයාව පිළිබඳ අපූරු නිදසුනක් හැටියටයි මා දකින්නේ. මේ කවිත්වය අරගෙන තමයි ප්‍රේමකීර්ති ගීත කලාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ. මේ පරිකල්පනය මේ නව සංකල්පනා උත්පාදනය කිරීමේ හැකියාව ඇතිව ඔහු ගීත කලාවට පිවිසෙනවා. ඒ ගීත කලාවේ අපූර්ව නිර්මාණ ඔහු ඉදිරිපත් කරනවා. මේ ගැන අපි කතා කරන්නට කලින් ඔහු ලියු මේ ගීතයට සවන් දීලා ඉමු. රජ රට පෙදෙසින්නේ කෝචි කිරගේ ලැග ඉන්නේ පියේ මුවහත ගෙල සිඹ ගන්නේ උදයේම මේ කය නිසසලවන්නේ Thank you. සීරෙන් බෝධිය දුවන්නේ උගෙන් වැදූ වැත දනට පුදන්නේ උන්ගෙම හැම බෙර හඬට බඳින්නේ උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ කෝච්චියේ ජීවකේ නැගතින්නේ පිහියේ මුව හත කෙල සිඹ ගන්නේ උදයේම මේ කය නිසසලවන්නේ සිරස දන්නෝ මව් හඳුනන්නෝ බත් රස දන්නෝ කිත් හඳුනන්නෝ කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ බත් රස දන්නෝ කිත් හඳුනන්නෝ බත් සහ කිරි රස දෙකම නොදන්නෝ මිනිසත් බව ලැබ කුමට උපන්නෝ ලේකිරි අයිතිය බහු පැකියන්නේ දම්සක් වල ගල වැඩි බිඳෙන්නේ ඒ කිරි කුදුරා පියු මිනිසුන්නේ හිත්වල ඇයි කළ ගුණ නොරැඳෙන්නේ හිත්වල කළ ගුණ නොරැඳෙන්නේ හිත්වල ඇයි කළ ගුණ නොරැඳෙන්නේ රජරට සේවයේ නියලී සිටන අවධියේදී ප්‍රේමකීර්ති දකිනවා කෝච්චියෙන් ගවයින් පටවාගෙන යන විදිය. ගවයින්ගෙන් සීසෑම වෙනත් ගැල්වල බැඳගෙන යාම වගේ සියලු වැඩ කටයුතු කරවාගෙන ගවයන් මරා මස් අනුභව කරන මිනිසුන් පිළිබඳව කම්පා වුණු සිතින් ඔහු මේ ගීතය ලියන්නේ. හිතවල ඇයි කළ ಗುಣ නොරඳන්නේ? බත් සහ කිරි රස දෙකම නොදන්නෝ මනුසත් බව ලැබ කුමට උපන්නෝ. කොච්චර දාබර හැඟීමක් ප්‍රේමකීර්ති මේ ගවයන් රැළ දැකලා නොබෝ වේලාවකින් ඝාතනයේ ලක්වන ගවයන් රැළ දැකලා ඇති වුණු අනුකම්පාවෙන් ඔහු මේ ගීතය දෙනවා. අපේ ජන කවි සම්ප්‍රදායේ එන ඒ භාෂා රටාව සියල්ල ප්‍රයෝගික කරගෙන අපූර්ව ගීතයක් ඔහු නිර්මාණය කරනවා. ප්‍රේමකීර්ති ඊටාම විනෝදාත්මක ගීත ලිව්වා වගේම ප්‍රේම ගීත ලිව්වා වගේම සමාජයේ යම් යම් දුර්වලතන් සහ අඩුපාඩු පිළිබඳවත් සමාජයේ ਵਿਚාරයට ලක් කරන ගීතත් ඔහු ලිව්වා. මේ ගීතය ගායනා කළේ විශාරද සුනිල් එදිරිසිංහ තනු නිර්මාණය කරන්නේ ආචාර්ය වික්ටර් රත්නායක. මේ ගීතයේ මේ ගවයින් ගෝවිතන ගෝවිතන්පත් කිරීම මේ පරිසරය ඇසුරේ ලියවෙන මේ ගීතය සංගීතවත් කරන්නේ වික්ටර් රත්නායක කොයි ආකාරයෙන්ද මේ කොයි ආකාරයට ගැළපෙනවද ඔහුගේ තනු නිර්මාණ තේමාවට නම් ඊටාම ගැළපෙනවා ඒ කියන්නේ දැන් ඔය සෙස්සිරි දෙනමහ ගුණමහ දාන මට ඒ කවියක් මතක් වෙනවා මොකද ඒකේ ඒකේ විරත තියෙන පදක විරතය කියලා අපි මේ <laughs> කාව්‍ය ශාස්ත්‍රය කියන්නේ. ඉතින් අර මාත්‍ර හතරෙන් හතර යන විරතය සෙස්සිරි දෙනමහ ඒ වගේ ඒ විරතය. ඉතින් ඒ ඒ අනුව මේ බොහොම සරල විදිහට අපේ කවි මතක් කරන්න අපේ ජන කවි අපේ මේ මේ මේ ජන ගාම කියන්නේ කවි ගායනා මේ ඔක්කොම මතක් වෙන විදිහට තමයි මේ සරලව හදලා තින්නේ. බොහොම රසවත් කීයක්. ඔව්. දැන් සුනිල් එදිරිසිංහ තමයි මේ ගීතය ගායනා කරන්නේ. ඔහුගේ ගායනය ගායනයත් ඉතින් ඒ වගේ ගායනයේ ඉතින් කියන දෙයක් නැහැ මේක සරල නිසා කොහොමවත් හොඳට ඇහෙනවා. ඔව්. ඇත්තටම ඉතින් බොහොම රසවත් ගීතයක් වගේම අර්ථවත් ගීතයක්. අර්ථවත්. දැන් සමාජයට යම් හොඳ හොඳ යමක් අපේ හිතන්න යමක් අපිට ඉතිරි කරන ගීතයක්. මේ අපි අද අපි තෝරගත්ත දෙවැනි ගීතය ගායනා කරන්නේ ආචාර්ය වික්ටර් රත්නායක. පායන පාන්දරින් ඊතල හිරි පොද පුපුරන සුවඳ සුවඳින් මතුන කිතක මහිම දුටුවාදෝ කිතක මහිම දුටුවාදෝ ඉරු පායන පාන්දරින් ඊතල හිරි පොද පුපුරන සුවඳින් මන්දුල පිටක මහිම දුටුවාදෝ පිටක මහිම දුටුවාදෝ මත පෙරලි පෙරලි දේ අතට පැතිදෙන ගජ මුතු ඉරට උඩින් රැළ ගිරව් ඉගිල ඉගිල එයි එකමුතු රනින් දිමුතුරන් වෙහි බිඳු සැලෙන විමානේ සිහින් සිනිඳු පඳ කුසරිය සැලෙන විමානේ සැලෙන විමානේ හිරු පායන පාන්දරින් ඊතල ඉරි පොද පුපුරන සුවඳල් සුවඳින් මතු කුණ කෙතක මහිම දුටුවාදෝ කෙතක මහිම දුටුවාදෝ නැගෙන තහදිය බිඳු මහ පොළවේ කිඳා වසින නැවත දිනක රන් කරලක තුල සැඟවි කුපුරු ගැසෙන ඒයි අපේ කුසකින්දර නිවන නිදානේ දයක් තනා දයක් ගැයූ අමිල උදානේ අමිල උදානේ ඉරුපායන පාන්දරින් ඊතල හිරි පොද පුපුරන සුවඳල් සුවඳින් වත් කුණ කෙතක මහිම දුටුවාදෝ කෙතක මහිම දුටුවාදෝ හිරුපායන පාන්දරින් ඊතල හිරි පොද පුපුරන සුවඳල් සුවඳින් වත් කුණ කෙතක මහිම දුටුවාදෝ කෙතක මහිම මහිම දුටුවාදු කෙතක මහිම දුටුවාදු කෙතක මහිම දුටුවාදු කෙතක මහිම දුටුවාදු කොළඹ නගරයේ ඉපිද කොළඹ නගරයේම පාසල් ගොස් කොළඹ නගරයේ බොහෝ කාලයක් ගැවසුණු ඔහු රජරට සේවයට ගියාට පසුව ඔහුට අත්දකින්න ලැබෙනවා මේ ගැමි ජීවිතය ගැන ගැමියෝ ගැන වගේම ගොවිතැන් ගැන බොහෝ දේවල් ඔහු දැනගන්නවා. ඒ දැනගත්තා පමණක් නෙවෙයි ඒවායින් කිසියම් නිර්මාණ ආවේශයක් ලබා ගන්නවා. මේ නිර්මාණ ආවේශයෙන් දීපු ගීතයක් කියලා අපිට හිතන්න පුළුවන් මේ ගීතය. හිරු පායන පාන්දරින් සීතල හිරි පොද පුපුරන සුවඳල් සුවඳල් සුවඳින් මත්තුණු කෙතක මහිම දුටුවාදු. ඔහු කියනවා මේ මේ අනුප්‍රාසය ගීතයකට කොච්චර ලොකු ආවරණයක් අලංකාරයක් වෙනවද? නිල් රැලි මත පෙරලි පෙරලි දෙයකට පැද්දෙන ගජමුතු ඉරට උඩින් රෑන ගිරව් ඉගිල ඉගිල එයි එකමුතු. රණින් දිමුතු රන් වැහි බිඳු සැලෙන විමානේ සිහින් සිනිඳු බඳ ඔසරිය සැලෙන විමානේ. මේ අපූරු මේ කෙතේ ඔහු දකිනවා අපූර්ව සුන්දරත්වයක් චමත්කාරයක්. දැන් මේ ගීයට තනු නිර්මාණය කරන්නේ ආචාර්ය වික්‍රත් නායක ගායනා කරන්නේත් ඔහුමයි. දැන් මේ ගීතය ඔබ කොහොමද දකින්නේ? මේකෙත් අර ගැමි පරිසරය තමයි තියෙන්නේ. ඔව් මේක මම හිතේ අර මේ පුදුමාකාර විදිහට අර ගමේ පරිසරය ඒ අර නිර්මාණ අවශ්‍යකම කතා කරලානේ. ඒක මේ තනු රටකයටත් ඇවිල්ලා තියෙනවා. මේක තමයි ඔව් හරි වැදගත් දෙයක්. ඔව් ඒ නිර්මාණ ආభాෂය අරගෙන ඉතාලම ලස්සන මේ ගීතය රචනා කරලා තියෙනවා. මම බැලුවේ මේ අපේ අර අපේ වචන ගැනම කතා කරන ලෝකයක් අපිට තිබුණේ. අපිට මේ මේ තනු රචනය ගැන ලංකාවේ ඉතිහාසය ගැන මේව කතා කරනවා මේ මදි කියලා මට හිතෙනවා. මේ තව පොතක් පතක් ගහන අය මේවා වැඩි වෙන්න ඕන කියලා මට හිතෙනවා. මේ ලංකාවේ තනු රචනාව පිළිබඳව. ඔව් දැන් ගීතයක ආත්මය වගේනේ තනුව. ඔව්. එතකොට මේ තනු ගැන කතා කරන්න ඒ රසිකයින් ඒ ගැන පොඩි මීට වැඩි අවබෝධයක් ලබාගත යුතුයි කියලා ඔබ හිතන්නේ. ඔව්. මොකද ඇත්තම දැන් නිර්මාණ ආවේශය, නිර්මාණ ආభాසය කියලා අපි කියනවා. දැන් ගීත රචකයා පරිසරයෙන් උකහාගත්ත මේ අත්දැකීම් ඇසුරින් මේ ගීතය රචනා කරනවා. එතකොට සංගීතවේදියාට නිර්මාණාවේශය ලබන්න තියෙන මේ ගීත රචනාව. ඔව් ගීතේ පද රචනය. මේ පද රචනය. මේ පද රචනය ඔස්සේ තමයි ඔහු නිර්මාණාවේශය ලබන්නේ. එතකොට සාර්ථක පද රචනයක් තිබුණොත් අර සංගීතඥයාට ඉතා පහසුයි ඒකට ඇතුල් වෙලා මේ මේකට අවශ්‍ය ස්වරමාලාව මොකද්ද, තනුව මොකද්ද, නාදය මොකද්ද කියලා හඳුනා ගන්න. ඉතින් මම හිතන්නේ ආචාර්ය වික්‍රත්නායක වගේ සංගීතඥයෙක් මුගක් වෙලාවට අපිට තේරෙනවා මේ ගීතවල පදත් අරගෙන බලනකොට ਉਹ කොච්චර මේ පද ඇතුළට රිංගලා ඒක ඇතුළේ තියෙන අර්ථය වටහාගෙන සංනිර්මාණය කරනවාද කියලා ඒ තනු ගීත අහනකොට අපිට වැටහෙනවා. මේක නිකන් සහජ දක්ෂකමක් කියලා මට හිතෙනවා. ඔව්. අතරම ඔහු ಭಾರತයට ගිහිල්ලා වැඩිදුර සංගීත අධ්‍යාපනය ලබන්නේ නැතුව මේ අපේ රට ඇතුලේ පමණක් සංගීත අධ්‍යාපනය ලැබලා තමයි මේ හපංකම් ඔක්කොම කරන්නේ. ඒක ලොකු ප්‍රතිභාවක් කියලා අපිට හිතෙනවා. දැන් මේ ගැමි පරිසරය පිළිබඳ ගීත ලියනවා වගේම මේ නාගරික පරිසරය පිළිබඳ ගීතත් ප්‍රේමකිද්ද අල්විස් ලියලා තියෙනවා. මේ එවැනි ගීතයක්. වැව්වි ඌරේ දියරල කෙරසේම දිඳිනවා නුගගත් පෙළ අප නැතුවත් තව දලුලනවා වැව්වි ඌරේ දියරල කෙරසේම දිඳිනවා නුගගත් පෙළ අප නැතුවත් තව දරුලනවා අර කවිවින් අඳුරල්ලෙන් ඉතර පෙනෙනවා ඔබත් ඉක්මක ආයෙත් යන්න හිතෙනවා මේ නගරයේ නගරේ මාව වෙන තීරුණ පිය වීවි ඈහා යනවා සිල්විති පුතා අත්ඇඟිල්ලක එල්ලී එනවා ඔබ අතරින් ගිය වීවි ඈහා යනවා සිල්විති පුතා අත්ඇඟිල්ලක එල්ලී නාලේ පැතු පැතු යලි සිහි වෙනවා ජීවිතයම හීන එක කියා සිටිනවා නගරේ මාව මුණගැසුණු නගරේ නගරේ මා ඔබ වෙමිතිරු අතීතයක සැඟවී ගිය ප්‍රේමණීය ඉතිහාසයක් යට ගියාවක්. දැන් ඒ සිහිපත් කරනකොට මේ නගරේ තමා සමග අපිනත් පටලාගෙන ගිය පෙම්වතිය කාලයාගේ ඇවෑමෙන් කොහොමද යන්නේ? සිංගිති පුතකු අතේ එල්ලීගෙන තවත් ඇගේ ජීවිතයේ සහකාරයත් සමග යනවා දැක්කාම අර ප්‍රේම පුරාණය සිහිපත් වෙලා නැගෙන සංවේගය සහ විප්‍රයෝගය පිළිබඳ වේදනාව මේ ගීතයේ කැටයම් වෙලා තියෙනවා. ඊටාම සරල පදමාලාවක්. හැබැයි අර අර්ථය ඊටාම පැහැදිලිව ඒ වචන කිහිපය ඇතුලේ ප්‍රකාශ කරලා හෙළිදරව් කරලා තියෙනවා. සංගීතවේදී මර්වින් පෙරේරා තම නිර්මාණය කර ගායනා කළා. මේ ගීතේ මට හිතෙනවා මේ පදවැලත් එක්කම බැඳුණු ඒ ඒ පදවැලේ මුද්‍රාවම මේ තනුවෙත් තියෙනවා කියලා මට පේන විදිහට. විශාරද අරවින්ද මේ චිත්ත රූපයක් නෑ නේද? බොහොම දීර්ඝ වෘතුව විදිහට. ඔව් මුළු ජීවිතයේ අසාගෙන ඉන්න මුළු කාලය තුලම චිත්ත රූපයක් මවාගෙන අර සීහිනයක් දැක්කම කියනවා. සීහිනයක් දකින්නා වගේ අහගෙන බලාගෙන ඉන්න පුළුවන් කෙනෙකුට තමන්ගේ අත්දැකීම් මතුවලා පේනවා. දැන් ගුවන්විදුලිය කියන්නේ අන්ධ මාධ්‍ය කියලා අපි කියන්නේ. අන්ධ මාධ්‍යයට රූප මැවීම තමයි පද වලින් කරන්නේ. දැන් ඒම තමයි ප්‍රේම් කීර්තිද්දිස් ගීත වලින් කරන්නේ. මම හිතන්නේ මේ ගී ඇතුලේ අපිට පේනවා ප්‍රේමකීර්ති දාලිස් කොතරම් අපූර්ව රූපමවන්නේක්ද කියලා. මේ අද අපි තෝරගත්ත අවසන් ගීය. Thank you. රුවන් පුතුබලේදී මා වෙන්වි ගියේ වෙන් වී ගියේ ප්‍රේම ගීතවල අලුත් ගීතවලට වස්තු කරගන්නා විෂය කොයිතරම් වෙනස්ද කියන එක මේ ගීතයෙන් අපිට පේනවා. විශාරද අරවින්ද මේ ක්ලරන්ස් විජේවර්ධනගේ සංගීතය මිල්ටන් මල්වාරච්චි ගායනා කළේ. ඔබ කොහොමද මේ ක්ලරන්ස්ගේ මේ තනු නිර්මාණය දකින්නේ? මගේ ජීවිතය තුළ මම වැඩිම රස විඳපු ගීයක්. අද අපි වෑයම් කරේ මීට 30 වසරකට පෙර අපෙන් සමුගෙන ගිය ප්‍රේමකීර්ති අල්විස්ගේ ගී රචනා කිහිපයක් ඔබ හමුවේ තබා ඔහුට උපහාර දැක්වීමටයි. ජනරංජන ගී මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර ජනරංජන ගී මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වය අසලා ගුණසේකර නිෂ්පාදනය සුරේකා පෙරේරා